තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අද උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලය කියන්නේ කුමක්ද? එම සීලය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. සීලය කියන වචනය තුලින් මේ ලෝකයේ යම්කිසි සමීකරණයක් එහෙම නැත්නම් යම්කිසි ක්‍රමවේදයක් තියෙන බව අපට සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පාලවෙන්ට කලින් පන්සිල් තිබුණ බවට ඔප්පු වෙනවා. එනම් මේ සීලය කියන්නේ මොනවද කියලා බැලුවාම මේ සීලය කියන්නේ යම්කිසි ක්‍රමවේදයකට අනුව මේ සත්‍යය ඇඩගසන්ඩ යොදවපු ක්‍රමයක් පිළිවෙත. එනම් මේ සිල් රකින්න ඒ පින්වතුන්ගෙන් ගිහිල්ලා ආනකොට මම පන්සිල් සමාදන් වුණා අටසිල් සමාදන් වුණා දසසිල් සමාදන් වුණා කියලා කියනවා. එහෙනම් අපි පන්සිල් අටසිල් දසසිල් කියන සීලයක් සමාදි වුණාම අපගේ චරිතය තුළ වෙනසක් වෙන්න ඕනේ. ඒ වෙනස තමයි සීලය ආරක්ෂා කරන ඒ සිල්වතා තුළ ಗುಣධර්ම වැඩෙනවා. ಗುಣධර්ම වැඩෙන්නේ නැත්නම් අපට පොඩි සැකයක් ඇති වෙනවා මේක සැබෑ සීලයක්ද කියන අර්ථය. නම් සැබෑ සීලය කියලා කියන්නේ ಗುಣධර්ම වැඩි වීම. ප්‍රාණඝාත කරන්නේ නැත්නම් මේ ලෝකේ කිසිම කෙනෙකුගේ ප්‍රාණයට එයාගෙන් ඉන්සාවක් අවහිරයක් පීඩාවක් නැත්නම් ඒකට අපි කියනවා සියලු සත්වයන්ට මෛත්‍රී කරන ಗುಣධර්මයේ තියෙනවා කියලා. අපි මේ ලෝකේ කිසිම කෙනෙකුගේ වස්තු ඔරකම් කරන්නේ නැත්නම් කිසිම කෙනෙකුගේ වස්තුවට සම්පතට හානියක් කරන්නේ නැත්නම් අපි කියනවා එයා මේ ලෝක සත්‍යයට අකටයුතු කරන්නේ නැති ගුණය අපත් කෙනෙක් කියලා. අපි කාමයේ වරදවා ඇසිරෙන්නේ නැත්නම් ඒ කය තුලින් ඇතිවෙන්නා වූ පස්සේ තුලින් ඇතිවෙන්නා වූ චර්යාවලින් අත මිදෙනවා නම් ඒත් කියනවා එයා ගොඩාක් ಗುಣධර්ම තියෙන කෙනෙක්. ආනාතිපාතා රකින්න කෙනෙක්. ඇයි අපි තවත් කෙනෙකු එක්ක කාමයේ වර්ධවා ඇසිරෙනකොට ජීවිත කීයක් විනාශ වෙනවද? අපගේ ජීවිත කොච්චර විනාශ වෙනවද? අකාලයේ අපට අඩු ආයසෙන් මැරෙන්න සිද්ධ වෙනවා. පෞල් ජීවිතවල අවුල් වෙලා මිනිස්සු යනෝටාගෙන මැරෙනවා. එනනම් මේ ලෝක සත්‍යයට දුක් පීඩා නොදී ජීවත් වීමේ ප්‍රතිපදාව නේද සීලය කියන්නේ. එහෙනම් අද අපේ භික්ෂු සමාජය තුල සිල් කියන්නේ මොනවද කියලා බැලුවාම කතා කරන්න අවසර නැහැ. ඇහුවොත් කියන සීලය. ඇවිද ගන්න බෑ. ඇවිදින්න අවසර නැහැ. එහෙනම් ඒගොල්ලෝ රමුදාවේ නිලධාරින් වගේ <clears throat> ඔසවමි, තබමි, ඔසවමි, තබමි කියලා ඒගොල්ලෝ පොලිමට යන්න ඕනේ. අයියෙන් යන්න බෑ. Tamanට ඕන විදිහට ඇවිදින්න බෑ. එහෙනම් අපහසුතාවයකින් යුතුව අසරණ වෙලා ක්‍රමවේදයකට යටත් වෙලා ඒගොල්ලන්ට ඇවිදින්න සිද්ධ වෙනවා ඇව්වාම කියන සීලය කියලා. ඇවිදින්න බැරි එක සීලය වෙන්නේ කොහමද? තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අයිතියක් නැත්නම් ඒක සීලය වෙන්නේ කොහමද? Tamanට ඕන විදියට නිදහසේ භාවනා කරගෙන කමඨාන් වඩන්න බැරි නම් ඒක සීලය වෙන්නේ කොහමද? එහෙනම් සීලය කියලාද වර්තමානයේ කියන්නේ යම්කිසි ක්‍රමයකට ජීවින් සීමා කරලා කොටු කරන ක්‍රමවේදයක්. උපාසක පින්වත් අය දෙපොයි දවසට සිල් ගන්න ආවම අපි දන්නවා ඒ පින්වතුන් සිල් සමාදන් වෙලා යම්කිසි විනය ධර්මයක් වඩාගෙන ඒගොල්ලෝ තමන්ගේ ලෝකෝත්තර චර්යාව යෙදෙනවා. හැබැයි සිල් අරගෙන ගෙදර ගියාට පස්සේ රණ්ඩු වෙන්නේ නැද්ද? පරුසා වාචා කියන්නේ නැද්ද? පිසුනා වාචා සම්පප්පලාපා කියන්නේ නැද්ද? එහෙනම් මේ කයින් මේ වචනෙන් කියන්න තියෙන හැම එකක්ම ඒගොල්ල ප්‍රකාශයටපත් කරනවා. සමහර උපාසක පින්වන්තයන් සිල් අරගෙන ගෙදර යනකොටම මගම සිල් කැඩිලා. සිල් ගත්ත පින්වතෙක් යම්කිසි අවස්ථාවක ටිකක් කලබල වෙලා ඇවිද්දාම එහෙම නැත්නම් ශ්‍රමණේක් ටිකක් කලබල වෙලා ඇවිද්දාම අපි කියන බලන්නකො කිසිම සංවරයක් නැහැ. යන වේගය බලන්නකො ඊතලයක් වාගේ. කිසිම සංවරයක් නැහැ. ඇවිද්දාම සිල් කැඩෙනවද? ඉතින් එහෙම සිල් කැඩෙනවා නම් ඉතින් අතපය නැති කෙනා ඉතින් ඇවිදින්නේ නැහැ. එතකොට එයාලා සිල් රැකෙන්න එපාය. ඇවිද්දාම කැඩෙන එක සීලයක් නෙමෙයි. කතා කළාම කැඩෙනවා නම් ඒක සීලයක් නෙමෙයි. දැක්කාම කැඩෙන එක සීලයක් නෙමෙයි. ඇයෙනකොට කැඩෙන එක සීලයක් නෙමෙයි. සීලය කර කියන්නේ මනස අරමුණු කරගෙන ඇතිවෙන්නා වූ චේතනය පැවැත්මට හේතුවක් කරගෙන ඇතිවෙන්නා වූ චර්යාවට තමයි දුස්සීල භාවය කියලා කියන්නේ. ඒකෙ මිදෙනවා කියන්නේ සීලය. භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකේ පාල වෙලා මේ ලෝක සත්‍යයට අනුකම්පා කරලා දේශනා කරන ධර්මයක් තමයි මේ දස කුසලයේ පිළිබඳව. මේ දස කුසලයේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි ಗುಣ ධර්ම. යටාපාක්කම, අවංකකම, නියතමානිකම, කීකරුකම, යටාත් වෙලා කියන දේවල් හොඳට ශ්‍රවණය කිරීම, Taman දන්න දේවල් සාකච්ඡා කිරීම, උදා උපකාර කිරීම, ආගන්තුක සත්කාරය, වතාවන් පිළිවෙලට කිරීම, වැඩිහිටි හයට ඒ වැඩිහිටි භාවයට අදාළ ගරුත්වය පුදලා ඒ සේවාවන් ඉටු කිරීම, තමන්ගේ පැවිදි ජීවිතයේ චර්යාවන් පිළිවෙත කිරීම. එනම් මේවා තමයි භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකයේ කියන ಗುಣධර්ම. එනම් පැවිදි ජීවිතය තුළ සීලය කියන්නේ මොකද්ද? ಗುಣ. සිල් රැක්කාම ಗುಣධර්ම වැඩෙනවා. ಗುಣධර්ම රැක්කාම වැඩුවාම සිල් රැකෙනවා. එහෙනම් අපගේ ජීවිත කාලය තුළ අපට කරන්න තියෙන එකම දේ ಗುಣධර්ම වඩන එක. උදේ ඉඳලා රැය වෙනකන් අපි ಗುಣ වඩන්න ඕනේ. සෑම අවස්ථාවක් තුළම ಗುಣධර්ම වඩන එක සම්බන්ධ කාර්යවල අපි නිරත වෙන්න ඕනේ. එහෙනම් මේ සීලය කියලා කියන්නේ මොනවද? සිත මුල් කරගත් වචනේ කයේ ක්‍රියාව. සිත මුල් කරගත් වචනේ කයේ ක්‍රියාවට තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් අපේ සිත පිරිසිදු වෙන්න ඕනේ, ලෝකෝත්තර වෙන්න ඕනේ, සත්පුරුෂ වෙන්න ඕනේ. එහෙනම් එහෙම සිතකින් අපි මේ ලෝකේ නිවන් පණිවිඩය කතා කරනවා නම්, නිවන් මාර්ගයේ සාකච්ඡා කරනවා නම්, නිවන් මාර්ගයේ ඇසිරෙනවා නම් අන්න අපට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ සසර දුකෙන් මිදෙන්න. එහෙනම් අපේ ඇස් වලින් අපි රාගයෙන් බලනවා නම් ಗುಣධර්මයක් නැහැ. අපේ කන් වලින් අපි द्वේෂයෙන් සවන් දෙනවා නම් ಗುಣධර්මයක් නැහැ. අපි යම්කිසි ලාභයක් සත්කාරයක් ලබා ගන්න ලෝභයෙන් කතා කරනවා නම් අන්න ಗುಣධර්මයක් නැහැ. මේ කායික චර්යාව තුළින් යම්කිසි කෙනෙකුගේ සිතට කායට වේදනාවක් ඇති වෙනවා නම් අපේ ලෝකෝත්තර ජීවිතයට අනතුරක් හානියක් වෙනවා නම් අන්න ಗುಣධර්ම නැහැ. එහෙනම් ගන්ධයට ඇලෙනවා නම් ඒත් ಗುಣධර්ම නැහැ. එහෙනම් මානසික සිටිවිලිත් එක්ක බලනකොට අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ කටයුතු තියෙනවා මේ ලෞකික ජීවිතයේ විශාල වශයෙන් අපි පැවැත්මට ඒක හේතු කරගෙන එහෙනම් අපේ ජීවිත කාලය තුල කල්පනා කරන්න ඕනේ මොකද්ද මේ සීලය කියලා කියන්නේ? අපි දෛනිකව පුරුදු කරන්න ඕන ಗುಣධර්ම. එහෙනම් පාණාතිපාතා සිකපදේ සමාධි වුණාට වැඩක් නැහැ. තාම මම මස් මාංශ ගන්නවා නම් ආහාරයට තාම මම යම්කිසි පිළිජාතියක් ඇතුව කෑම ගන්නවා නම් මේ වෙනකොටත් පාණාතිපාතා රැකලා නැහැ. අරියට පාණාතිපාතා රකින්නවා නම් ඉස්සෙල්ලාම තමන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගන්න ඕනේ. පළවෙනි පාණාතිපාතා සිකපදේ තමයි පරපණ නාස්ති නොකර සිටින්න ඕනේ. අනිත් අයගේ ජීවිතවලට අනතුරු කිරීම, විනාශ කිරීම, අනුබල දීම, විනාශ වීමට කැමැත්ත ඡන්දය ප්‍රකාශ කිරීම මේ වගේ අපි යම්කිසි ක්‍රමයකින් අපි ජීවිතයක් විනාශ කරන්න සම්බන්ධ වෙනවා නම් ඒකට කියනවා පාණාතිපාතා වේරමණී. එහෙනම් ඊළඟ මට්ටම තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන පානාතිපාතාව රකින්න ඕනේ. එහෙනම් මේ කයට අපි নানা ප්‍රකාර දේවල් කරනවා. නාසයට දුම් කොළ වලින් කොටාපු දුම් කුඩු ටික දානවා. එහෙනම් කටට බුලත් ටික දානවා. උණු කියලා කියන්නේ සම්පූර්ණ කය විනාශ කරන මා අමුතුම ඖෂධයක්. ඒ බේත අපි කටට දැම්මම පස්සේ කටේ සෛල පිච්චෙනවා. කටේ සෛල පිච්චෙනකොට ප්‍රාණ ශක්තිය වැය වෙනවා. ප්‍රාණය ඝාතනය වෙනකොට බොහොම ඉක්මනට අපි වයසට යනවා. පිළිකා වාගේ ලෙඩ රෝග ඇදුනොත් අකාලයේ මියන්ට පුළුවන්. එහෙනම් Tamanගේ ප්‍රාණයත් විනාශ වෙනව නේද? එහෙනම් දුම් වැටි පානය, බුලත් පිට කෑම, මත්පැන් පානය මේ වගේ මත්ජාති ගන්නකොට Tamanගේ කය විනාශ වෙනවා නම් එයා සිය දිවි නසා ගන්න පාසු ගෙවීමේ ක්‍රමයට ක්‍රමක්‍රමෙන් ටික ටික තමන්ව මරණයටපත් කරන පානාතිපාතා සිකපදේ කඩන කෙනෙක් බවටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ ලෝකයේ ආයතන අයෙම්ම කාමයේ විදිනකොට <clears throat> සෑම අවස්ථාවක් තුළම කාමයේ වරදවා ඇසිරිලා කාමයට මත් වෙලා අපි අපේ ජීවිතය විනාශ කර ගන්නවා. එහෙනම් මම මේ ලෝකයේ මිනිසත් බව ලැබුවේ නිවන් දකින්න ඒ නිවන් දකින වැඩපිළිවෙලින් බෑර වෙලා මම নানা ප්‍රකාර වැඩ රාජකාරිය වල නිරත වෙනවා නම් මන්තරම් බොරුකාරයෙක් මේ ලෝකේ නැති වෙනවා. එහෙනම් මම නිවනට අදාළ නැති ඒ වැඩ රාජකාරිය වල නිරත වෙනකොට මම නිවනට ගොඩාක් ප්‍රමාද වෙනවා. මට නිවන් දැක ගන්න බැරි වෙනවා. එහෙනම් සීලය කියලා කියන්නේ අපේ දෛනික ජීවිතවල තියෙන ಗುಣධර්ම. එහෙනම් හදින්දලා අපි යටාත්පාත්කම වඩමු මෛත්‍රිය වඩමු, ඉවසීම වඩමු, ආගන්තුක සත්කාරය වඩමු, ශ්‍රවන් දීමේ හැකියාව වඩමු, අපි දන්න දේ අනිත් අයට කියලා දීමේ ගුණාංගය වඩමු, ඒ දාහණය වඩමු. මේ විදිහට අපගේ සෑම අවස්ථාවක් තුළම ඉක්මීම අපි හදනවා අපේ චරිතය තුළ තියෙන ගුණාංග හදනවා ඒකාන්ත වශයෙන්ම මේ භවය අපට අවසාන භවය කරගන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතවල සෑම තප්පරයක් ගානෙම ಗುಣධර්ම වඩන්න සෑම විනාඩියක් ගානෙම ಗುಣධර්ම වඩන්න මේ භවයේ ලැබුණේ ಗುಣධර්ම වඩලා ඒ ಗುಣධර්මයේ තුලින් සීලය සමාධි කරවලා සංසාර දුකෙන් අත මිදෙන්න. එහෙනම් අද දවසේ අපට යෙදিলা තියෙන්නේ මුළු රාත්‍රිය වෙනකම්ම මුළු දවස පුරාම අපට ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදিলা තියෙනවා. එහෙනම් අද උදේ ඉඳලා රැ වෙනකම් ඔබ වහන්සේලා ධර්ම දේශනා 10ක් විතර ශ්‍රවණය කරලා ඒ ධර්ම දේශනාවලින් ලැබෙන කමඨාන් දසමාර සේනාව පරාජය කරන নানা ප්‍රකාර උපක්‍රම මේ අවවාද අනුශාසනා හොඳට ධාරණය කරගෙන ඒවා තමන්ගේ පොත්පත්වල හොඳට සටහන් කරගෙන නැවත නැවත මෙනෙහි කරලා ඒවා කමඨාන් වශයෙන් තමන්ගේ දෛනික චර්යා වශයෙන් වඩලා මේ ලබාපු මිනිසත් භවය තුළ අරියත් බෝධියටපත් වෙලා පිරිණිවනකම් මේ ගුණධර්ම වඩන්න ඕනේ. එහෙනම් අද දවසේ මේ පුංචි අනුශාසනාව සීලය කෙරෙහි අපි විශේෂ වොමනාවක් ඇති කිරීම. එහෙනම් අපි දැනගත්තා සිල් කියලා කියන්නේ ಗುಣ, ಗುಣ කියන්නේ සිල්. එහෙනම් අපේ සිල් පිරෙන්න නම් සීලය පරිපූර්ණ වෙන්න නම් අපි රාතෙක් රාතන් වහන්සේ නමක් වාගේ තථාගත ගෞතමයන් වහන්සේ පුරපු පාරමිතා වාගේ අපේ ජීවිතවල මේ අස කන දිව නාසය සමසිත මේ නාම රූප ධර්මයත් එක්ක ගනුදෙනු කරන සෑම මොහොතක් තුළම ඒක ගුණයක් ධර්මයක් වශයෙන් පුරන්න ඕනේ. එහෙනම් අද දවස විශේෂ ගුණ පුරන දවසක් කාලේන ධම්ම සවණං එහෙනම් මුළු දවස පුරාම අපි ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්ම වලින් අපට හම්බෙන කමඨාන් ඒ ධර්මයේ තුලින් අපට හම්බෙන ලෝකෝත්තර නිර්වාණ පණිවිඩ හොඳට අවබෝධ කරගෙන ඒ අවබෝධ කරපු දේ ප්‍රත්‍යක්ෂ කරගෙන අපේ නිර්වාණයට වැඩ කරමු අද දවසේ ಗುಣ පුරන දවසක් බවට පත් කරගමු එහෙනම් මේ පුංචි අනුශාසනාව මේ සියලෝම ස්වාමින් වහන්සේලාට දෙනු ලබන විශේෂ මතක් කිරීමක්. එහෙනම් මේ විදියට අද දවසේ ಗುಣ පුරලා අඩුපාඩු හදලා ඇකි ඉක්මනින් අරියත් බෝධියටපත් වෙන්න අවශ්‍ය කටයුතු කරගමු. හේතුව සංසාරයේ දුකයි, සංසාරයේ ගොඩාක් ගැටලු කම්කටොළුයි. එහෙනම් අපිට මේකට විසඳුම් ගන්න බෑ. මේ ලෝකයේ සෑම ප්‍රශ්නයකටම උත්තර හොයන්න කාලේ නෑ. එහෙනම් එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඉපදිච්ච ප්‍රශ්නය ඒකට උත්තරය දුන්නාම සේරම ප්‍රශ්න ටික විසඳෙනවා. එහෙනම් අද ඉඳලා අපි විශේෂ අධිශික්ෂාපදයක් සමාදි වුණා පාන්දර 3ට. ඒ ශික්ෂාපදය තමයි අද ඉඳලා මගේ ජීවිතයේ අවසාන උස්ම එළන තාක්කල් නිවනට සම්බන්ධ කාරණාවල නිරත වෙමි. නිවලට සම්බන්ධ කාරණා පමණක් කතා කරමි. පැවැත්මට අදාළ කිසිම දෙයකට මම සම්බන්ධ නොවෙමි කියන අධිශික්ෂාපදයේ කියන සීලය අද පාන්දර වහන්සේලා සීලු දෙනාම සමාදි වුණා. එහෙනම් මේක ජීවිත කාලෙට මේ ශික්ෂාපදේ සමාදි වෙන්න ඕනේ. බැරි වෙලාවත් ලෞකික දෙයක්, භෞතික දෙයක්, පැවැත්මට දෙයක්, දුකට දෙයක්, ඉපදීමට දෙයක් කතා කළොත්, ඇසිරුණොත් වහාම මේ ශික්ෂාපදේ සමාදි වෙච්ච බව දැනගෙන නැවත සිල් ගන්න ඕනේ. එතනින් ආචාර්යන් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ මේම වරදක් වුණා මට සිල් දෙන්න කියලා ඒ ආචාර්යන් වහන්සේ নমස්කාරය තුන් වතාවක් කියන්න කිව්වාම ඒ ස්වාමින් වහන්සේ নমස්කාරය තුන් වතාවක් කියන්න ඕනේ තුනුරුවන් වඳින්න ඕනේ. නැවත අපි තිසරණේ සරණ යන්න අලුතෙන් යන්න ඕනේ. තුනුරුවන් වඳින්න ඕනේ. තුනුරුවන් වැන්දට පස්සේ අර ශික්ෂාපදේ සත්‍යඥා කරන්න ඕනේ. මාගේ ජීවිත කාලය තුල මා ජීවත් වෙන සෑම මොහොතක් තුල මා නිවනට සම්බන්ධ දේවල් කල්පනා කරමි. නිවනට සම්බන්ධ දේවල් කතා කරමි. නිවනට සම්බන්ධ දේවල් වල නිරත වෙමි. මාගේ ජීවිතයේ අවසාන උස්ම යන තාක්කල් මේ ලෝකයේ පැවැත්මට ඉපදීමට දුකට කිසිවක් නොකරමේ සමාධියාමී කියලා ඒ ශික්ෂාපදේ සමාදි වෙන්න ඕනේ. එහෙනම් සියලෝම ස්වාමින් වහන්සේලා දැන් සූදානම් වෙන්න අද උදේ ඉඳලා අවස් වෙනකම්ම ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා උදේ කාලයේ ගිලම්පස පූජාව අපේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ පූජා කරයි අවස ගිලම්පස පූජාව අපේ විජිතානන්ද ස්වාමීන් වහන්සේ පූජා කරයි ස්වාමින් වහන්සේලාට දිගටම ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. උදේ 9 මාර 10 විතර වෙනකොට උන්වහන්සේලා ඒ ගිලම්පස අවස 3ත් 3 මාරත් අතර ගිලම්පස ඔබ වහන්සේලාට පිළිගන්නවයි. ඔබ වහන්සේලා විශේෂ ශරීර කෘත්‍යවයකට පමණක් පිටත් වෙන්න පුළුවන්. ඊට අමතරව වෙනම කිසිම දෙයක් දාන් වැඩ කරන්න එපා. ඇමදීමේ කටයුතු මොකවත් කරන්න එපා. අවස අයට අපි බුදුන් වඳින්න විහාරස්ථානෙට වඩිනවා. එහෙනම් පායි 45 විතර වෙනකොට ඒ කටයුතු නිරත වෙලා නතර කරමින් අපි සියලුම දෙනා බුද්ධ වතට විහාරස්ථානට වඩිනවා. එතකන් ධර්මයේ ශ්‍රවණය කරමු. අද දවස තුල ಗುಣධර්ම වඩමු. අද දවස අපගේ ජීවිතයේ විශාල විශේෂ දවසක් කරගමු. මේ දවස තුල විශාල වැඩ රාජකාරියක් නිමා කරමු කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.